සුනත්තෝ සද්ධා විමුක්තෝ ධම්මානුසාරේ සද්ධානුසාරේති පින්වත්නි අදත් පොය දින ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ සම්බෝධි යෝගාශ්‍රමයේ පොය දවසකදී වුණත් භාවනා යෝගීන්ට යෝග්‍ය වන ආකාරයේ ධර්මයක් තමයි දේශනා කරන්නේ. ඒ මොකද සම්බෝධි යෝගාශ්‍රමේත පැමිණෙන හැම දිනාම වාගේ ප්‍රතිපත්ති ධර්මයන්ට කැමති සමාධි විදර්ශනා ප්‍රතිපත්ති පුරන පිරිසක් ඒ නිසා එබඳු අයට සාමාන්‍ය දේශනාවකට වැඩියෙන් භාවනා ගැන ප්‍රතිපත්ති ධර්මයන් ගැන විස්තර වෙන ධර්ම දේශනා තමයි ගැළපෙන්නේ ඔබින් කවුරුත් ශ්‍රවණය කරන්න කැමති වන්නේ ඒ වගේ දේශනා ඒ නිසා අපි හැමදාම පොය දවසේදී වුණත් සමාධි විදර්ශනා භාවනා වලට අදාළ වෙන ධර්ම දේශනයක්ම පවත්වනවා. අදත් පැයක පමණ දේශනාවක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනම හැමදෙනාම ඊටා හොඳින් ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව පිළිපැදලා සමාධි විදර්ශනා ගුණ වැඩි දියුණු කරගෙන තමන්ගේ බලාපොරොත්තු සඵල කරගැනීමෙන් උතුම් අමා මහ නිවන් දකින්නට වීර්ය වඩන්නට ඕන. අද මාත්‍රකාවසයෙන් ගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පුජ්‍යලයන් හත් දෙනෙක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ විවිධාකාරයෙන් පුජ්‍යලයන් බෙදා වදාරලා තියෙනවා ඒ පුජ්‍යලයන් පිළිබඳ විස්තර වෙන ත්‍රිපිටකයට ආයත් පොතකුත් තියෙනවා පුද්ගල පඤ්ඤාක්ති කියලා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත මහා ඥානය මහා බුද්ධ ගුණය නිසා ඕන විදියකට ඒ පුජ්‍යලයන් බෙදලා විස්තර කළා දේශනා කරන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාරනවා සත්පුද්ගලා දක්ෂිණෙය්‍යා දක්ෂිණාවට සුදුසු පුජ්‍යලයන් හත් දෙනෙක් ඉන්නවා. දක්ෂිණාම කියන එකේ සාමාන්‍යයෙන් මෙතන තේරුම දායක දායකාමන් මහජනයා යම් යම් බලාපොරොත්තු ඇති කරගෙන නෙක් පුද පූජාවන් පවත්වනවා. ඒ කරන පූජා වස්තු වලට කියනවා දක්ෂිනාව කියලා. බුදුරජාණන් වහන්සේ නම් දක්ෂිනාථ කියලා. සියලු පුජ්‍යලයන්ගෙන් අති ශ්‍රේෂ්ඨයි බුදුරජාණන් වහන්සේ. වල දක්ෂිනෙය්‍ය කියන්නේ දක්ෂිනාවට සුදුසු කියන තේරුම. කොහොමද මේ සුදුසුකම එන්නේ? ඒ සුදුසුය කියන තේරුම මොකද්ද? දැන් සත්‍යයෝ යම් යම් දේ බලාපොරොත්තුෙන් පුද පූජා පවත්වනවා. ආහාර පාන ආදී දේවල් නොඑක් දේවල් පූජා කරනවා. එයාගේ බලාපොරොත්තුවක් කියන මේ පූජාවෙන් මේ පින්කමෙන් මම මේ විදිය විපාකයක් ලබන්න ඕන කියලා. අන්නේ දායක දායකා මංගේ බලාපොරොත්තුව සඵල කරලා දෙන්න. පුළුවන් පුජ්‍යලයා තමයි දක්ෂිනේය පුද්ගලයා කියලා කියන්නේ. තමන් යම් බලාපොරොත්තුවකින් ප්‍රාර්ථනාවකින් බුද්ධ පූජාවක් කරනම නම් වැඳුම් පිදුම් හෝ කරනම නම් ඒ තමන් කරන කටයුත්තෙන් පූජාවෙන් තමන් බලාපොරොත්තු වෙනා නම් යම් සිද්ධයක් ධර්මාභෝධය ලබන්න මාර්ග ඵල ලබන්න කියලා අනේ තමන්ගේ බලාපොරොත්තුව සඵල කරගන්න පුළුවන්. සමහර විට ඇතම් කෙනෙක් දිව්‍ය මනුෂ්‍ය සම්පත් බලාපොරොත්තුවෙන් යම් යම් දේ පුද පූජා කරන්නට පුළුවන්. එහෙම දෙයක් වුණත් ඒ තනත්තාගේ බලාපොරොත්තුව සඵල කර දීමට ශක්තිය කියනම කියන තේරුමට අනුව තමයි මේ දක්ෂිණය කියලා කියන්නේ. තමන්ගේ පින මහත්ඵල මහානිසංස කර ගැනීමට ශක්තිය තියෙනවා. ගුණයක් තියෙනවා. දැන් ගුණයක් නැති කෙනෙකුට යම් දෙයක් පුද පූජා කරලා යමක් බලාපොරොත්තු වුණොත් ඒ තමන්ගේ බලාපොරොත්තුව සඵල නොවෙන්න පුළුවන්. එහෙම නෙවේ. මේ දක්ෂිනාවට සුදුසු පුජ්‍යලයකට යම් දෙයක් පූජා කළා යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ තමන්ගේ බලාපොරොත්තුව ਸਰව ප්‍රකාරයෙන්ම සඵල වෙනවා. අන්නේම තමන්ගේ බලාපොරොත්තු සඵල වෙන යමක් පූජා කළාම තමන්ගේ පින කුසලයේ වැඩෙන අන්නේ පුජ්‍යලව තමයි දක්ෂිනේය කියන්නේ දක්ෂිනාර්හ පුජ්‍යලෝ කියන්නේ. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ඒ දක්ෂිනාර්හ පුජ්‍යලයන් හත් දෙනෙක් පිළිබඳව දේශනා කරනවා. සත්ත පුද්ගලා දක්ෂිනේය. පුජ්‍යලව හත් දෙනෙක් ඉන්නවා. කවදේ හත් දෙනා උබතෝ භාග විමුක්තෝ පඤ්ඤා විමුක්තෝ කාය සක්ති දිට්ඨිපත්තෝ සද්ධා විමුක්තෝ ධම්මානුසාරී සද්ධානුසාරී කියලා මේ විදියට හත් දෙනා ඉදිරියේදී පුජ්‍යලයන් පිළිබඳව වෙන වෙනම විස්තර කර දීමට බලාපොරොත්තු වෙනවා. කතමෝච පුද්ගලෝ උබදෝ භාග විමුක්තෝ මේ උබතෝ භාග විමුක්ත පුද්ගලයා කියන්නේ කවුද? ඉදේකච්ච පුද්ගලෝ අට්ඨ විමුක්ත තේ කායේන පස්සිතා විහෙර මේ ශාසනයේ ඇතම් පුජ්‍යලයක් අෂ්ට විමෝක්ෂ නාමකයෙන් හිතෙන් ස්පර්ශ කරලා එහෙම නැත්නම් ඒවා උපදවාගෙන වාසය කරනවා ඊළඟට පඤ්ඤාය චස්ත දිස්වා ආශවා පරික්ඛේනා හොන්ති නුවණින් දැකලා ආශ්‍රමයන් ප්‍රහීන වුණාද එතකොට මේ උභත භාග විමුක්ත කියන්නේ අෂ්ට විමෝක්ෂයන් උපදවාගෙන වාසය කරන ප්‍රඥාවෙන් දැකලා සියලුම ආශ්‍රව ධර්මයන් ප්‍රහීන කරලා වාසය කරන පුජ්‍යලය මෙතන අෂ්ට විමෝක්ෂ කියනකොට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානවලටත් ආකාසානංචායතනාදී මේ හතරත් එක්කේ අටට කියනම අත්ත විමෝක්ෂ කියලා. තවත් විමෝක්ෂ අටක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා කියනම ඒ විමෝක්ෂය අෂ්ට විමෝක්ෂ උපදවාගෙන වාසය කරනවා. ඊළඟට පඤ්ඤාය තස්ස දිස්සා ආශවා පරික්ඛිනාව ප්‍රඥාවෙන් දැකලා ආශ්‍රවයන් සේරම සේකලාප පඤ්ඤායතස්ස දිස්සාති විපස්සනා පඤ්ඤාය සංඛාරගතං මග්ගපඤ්ඤාය චත්තාරි සත්‍යානි පස්සෙත්තා චක්කාරෝපි ආසවා කීනාන්ති විදර්ශනා ප්‍රඥාවෙන් මුලින්ම මේ සංස්කාර දකිනවා සංස්කාර කියන්නේ අපි භාවනා මනසිකාර වලට ගන්න අරමුණු නාම රූප ධර්ම ඒවා තමයි සංස්කාර. ඒවා මුලින්ම විදර්ශනා ප්‍රඥාවෙන් දකින්න. ලෞකික වශයෙන්. එහෙම ලෞකික වශයෙන් විදර්ශනා ප්‍රඥාවෙන් දැකලා අනතුරුව මාර්ග ප්‍රඥාවෙන් දකින්න. මාර්ග ප්‍රඥාවෙන් දකින්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයයි. චතුරාර්ය සත්‍යයන් ධර්මයන් අවබෝධ කරලා මාර්ග ප්‍රඥාවෙනුත් දකිනවා ඊට කලින් විදර්ශනා ප්‍රඥාවෙන් දකිනවා. දැකලා හිතං චත්තාරෝපි ආසවා ක්ෂීණා හොනති. ආශ්‍රයන් හතරම සේුණා වෙනවා. ආශ්‍රමයන් කියලා කියන්නේ දල වශයෙන් කෙලෙස් වලට කාමාශ්‍රව භවආශ්‍රව දිත්තාශ්‍රව අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රව හතරක් තියෙනවා ඒ ආශ්‍රව කියන්නේ කෙටියෙන් ගන්නකොට මේ කෙලෙස් කන්දරාවක් තමයි මහා ජල ධාරාවක් වාගේ කෙලස් ගලා හැලෙනවා හිතට. ඒව නැති කිරීම ප්‍රහාණය කිරීමත් හරිම අපහසුයි. බොහෝ කාලක ඉඳලා මේවා ගලා හැලිලා හිතේ පළපදියම් වෙලා පල් වෙලා මගු තියෙනවා. අන්න ඒව තමයි ආශ්‍රවය කියන්නේ. සාමාන්‍යයෙන් කියනකොට හිතේ ඇතිවෙන කෙලෙස්. එහෙම නැත්නම් සත්කාය දෘෂ්ටි ආදී මේ සංයෝජන ධර්ම. මෙන්න මේවා සේබලා යනවා. පඤ්ඤාය තස්ස දිස්වා ආසවා පරික්ඛේනාන්ති අර විදර්ශනා ප්‍රඥාවෙන් මාර්ග ප්‍රඥාවෙන් දැකලා ඒ ආශ්‍රවයන් ඡේබලා එතකොට මෙන්න මේ පුජ්‍යලයා තමයි උබතෝ භාග විමුක්ත කියන්නේ උබතෝ භාග කියන්නේ දෙආකාරයකින් දෙපැත්තකින් මිදුණා කියන තේරුම. මේ පුජ්‍යලයා එක විදිහකින් විස්කම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් කියන දෙආකාරයෙන් කෙලසුන්ගෙන් මිදෙනවා. ඊළඟට නාමකයෙන් රූපකයෙන් කියන දෙකෙන්ම මිදෙනවා. නාමකය කියලා කියන්නේ හිතේ ඇතිවෙන ධර්ම. හිතේ ඇතිවෙන කෙලෙස්. ඒ සේරගෙන්ම මිදෙනවා. රූපකය කියන්නේ රූපය ආශ්‍රය කරගෙන ඇති වෙන. ඒක වෙනුත් මෙදෙනවා. එතකොට දැන් දෙපැත්තකින් මෙදෙනවා. විස්කම්බන වශයෙන් කෙලසුන්ගෙන් මෙදෙනම සමුච්ඡේද වශයෙන් කෙලසුන්ගෙන් මිදෙනවා. එතන දෙපැත්තක්. උබතෝ භාව. ඊළඟට නාමකයෙන් කෙලසුන්ගෙන් මිදෙනවා රූපකයෙන් මෙදෙනවා. නාමකයෙන් මෙදෙනවා. අරූපී ධාන ආදී උපදවා ගත්තාම රූපකයෙන් මෙදෙනවා. මෙන්න මේ විදිහ දෙපැත්තකින් මිදෙන නිසා ඒ පුජ්‍යලයට කියනවා උබතෝ භාග විමුක්ත කියලා. දෙපැත්තකින් මිදෙන පුද්ගලයා මේ පුජ්‍යලය ඉන්නවා පස් දෙනෙක්. කොහමද? ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේම සංඥා නා සංඥායතන මේ අරූපී ධ්‍යාන හතරක් තියෙනවා. මේ අරූපී ධ්‍යාන උපදවාගෙන ඊළඟට විදර්ශනාවට බැහැලා රහත් වූ පුජ්‍යලයන්ගේ වශයෙන් එතන හතර දෙනෙක් ඉන්නවා. ආකාසානං ඡායතන උපදවාගෙන විදර්ශනා භාවනා කළා රහත් වෙච්ච පුද්ගලයා. විඥානං ඡායතන උපදවාගෙන විදර්ශනා කළා රහත් වෙච්ච පුද්ගලයා. ආකින්චඤ්ඤායතන උපදවාගෙන විදර්ශනා කළා රහත් වෙන පුද්ගලයා. නේව සංඥා නා සංඥායතන උපදවාගෙන රහත් වෙච්ච පුද්ගලයා. එහෙම ධාන වශයෙන් අරූපී ධාන වශයෙන් බැලුවාම එතන පුජ්‍යලයන් හතර දෙනෙක් වෙනවා. ඊළඟට අනාගාමි පුජ්‍යලයට පුළුවන් නිරෝධ සමාපත්තියට සමවදින්නට. සමහර අනාගාමී පුජ්‍යලයෝ නිරෝධ සමාපත්තියට සමමැදිලා ඒකෙන් නැගී හිටලා රහත් වෙනවා. කොට එතනත් එක පුජ්‍යලයක් වෙනවා. පස් දෙනා. මේ අනුම මේ උබතෝ භාග විමුක්ත පුජ්‍යලය දෙපැත්තකින් කෙලසුන්ගෙන් මිදුණා. දෙආකාරයකින් කෙලසුන්ගෙන් මිදුන පුජ්‍යලයා බෙදී යනකොට පස් දෙනෙක් වෙනවා. අරෝපීය ධාන හතර උපදවාගෙන එයින් නැගී හිටල රහත් තුන පුජ්‍යලය හතර දෙනයි නිරෝධ සමාපත්තියට සමබැඳිලා අනාගාමී පුජ්‍යලයා ඒ Nirodha Samaapattiයෙන් නැගී හිටලා රහත් වෙනවා. ඒ පුජ්‍යලයට එක්කපත් කෙනෙක් වෙනවා. මේ විදිහට උබතෝ භාග විමුක්ත පුජ්‍යලයෝ පස් දෙනෙක් වෙනවා. එකට උබතෝ භාග විමුක්ත කියලා කියන්නේ දෙපැත්තකින් දෙආකාරයකින් කෙලසුන්ගෙන් මිදුණ කියන එකයි. එක විදියක් විස්කම්බන වශයෙන් කෙලසුන්ගෙන් මිදෙනවා එක පැත්තක්. සමුච්ඡේද වශයෙන් කෙලසුන්ගෙන් මිදෙනවා තව පැත්තක්. එතන දෙආකාරයක් තියෙනවා. ඊළඟට නාමකය කියන මනසේ ඇතිවෙන ඒ කෙලසුන්ගෙන් මිදෙනවා එක එක පැත්තක්. රූපකයෙන් මිදෙනවා ඒ ආකාසානං ඡායතනාදී අරූප ධාන උපදවාගත්තාම රූපකයෙන් මෙතන. මේ විදිහට දෙපැත්තකින් මිදුන නිසා ඒ පුජ්‍යලයාට කියනවා උබතෝ භාග විමුක්ත කියලා. කොට මේ පුජ්‍යලයා දක්ෂිනාර්ථ පුජ්‍යලයා. දායක දායකාවන්ට යමක් පූජා කරලා තමන්ගේ බලාපොරොත්තුව සඵල කර ගැනීමට ශක්තිය ඇති පුද්ගලයෙක් තමයි මේ උබතෝ භාග විමුක්ත පුද්ගලයා. මේ ප්‍රථම පුද්ගලය. ඊළඟට දෙවෙනි පුද්ගලයා හතමෝච පුද්ගලෝ පඤ්ඤා විමුක්තෝ ඒ ප්‍රඥා විමුක්ත පුද්ගලය ප්‍රඥා විමුක්ත පුද්ගලයා කියන්නේ කවුද? ඉදේ කච්චෝ පුද්ගලෝ නහේවකෝ අට්ඨ විමුක්තේ කායේන පස්සිට්ඨා විහෙරති මේ බුද්ධ ශාසනයේ ඇතම් පුජ්‍යලයක් අර කලින් කියාපු අෂ්ට විමෝක්ෂ උපදවාගෙන වාසය කරන්නේ නැහැ. ඒවා උපදවා ගන්න නැහැ කියන එක. පඤ්ඤාය චස්ස දිස්වා ආශවා පරික්ඛේනාහුං ඒ වුණාට ප්‍රඥාවෙන් දැකලා ආශ්‍රව ධර්මයන් සේවුණාද අර උඩින් කියාපු පුජ්‍යලයා අෂ්ට විමෝක්ෂ පදවාගෙන වාසය කරනවා මේ දෙවෙනි පුජ්‍යලයා අෂ්ට විමෝක්ෂ පදවාගෙන වාසය කරන්නේ ඒවා ඔහුට නැහැ. නමුත් පඤ්ඤාය චස්ස දිස්වා ආශවා පරික්ඛේනා හොಂತಿ. අර කලින් කියාපු හැටියට ප්‍රඥාවෙන් දැකලා ආශ්‍රව ධර්මයන් ප්‍රහීන වුණාද මොන ප්‍රඥාවෙන්ද මුලින්ම විදර්ශනා ප්‍රඥාවෙන් දකිනම සියලු සංස්කාරය. ලෞකික වශයෙන්. ඊළඟට මාර්ග ප්‍රඥාවෙන් දකිනවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරනකොට මාර්ග ප්‍රඥාවෙන් දකිනවා. විදර්ශනා ප්‍රඥාවෙන් මාර්ග ප්‍රඥාවෙනොත් දැකලා හිතන් ආශ්‍රව ධර්මයන් කියන මේ කෙලෙස් එහෙම නැත්නම් සංයෝජන ඔක්කොම ප්‍රහීන වුණාද මේ දෙවෙනි පුජ්‍යලය එයත් පංච විද වෙනවා. කොහොමද සසුක්ඛ විපස්සකෝ චතුහි ඥානෙහි බුත්තාය අරහත්තං පත්තා චත්තාරෝචාති පංචවිතු සුෂ්ඨ විදර්ශන ප්‍රපුජ්ජලය සුෂ්ඨ විදර්ශක කියන්නේ ධාන උපදවන්නේ නැතුව ආරම්භයේ ඉඳලම පංච උපාදානස්කන්ධය පිළිබඳව අනිත්‍යාදී වශයෙන් විදර්ශනා භාවනා කරගෙන යන පුජ්‍යලය. ඔහුට ධාන නැහැ. ඒ නිසා සුසුක විදර්ශක කියලා කියනවා. එහෙම ආරම්භයේ පටන්ම විදර්ශනා භාවනා කරගෙන ගියත් ඔය සප්ත විසුද්ධි ක්‍රමයේ හැටියට ප්‍රතිපදා ඥාන දස්තන විසුද්ධි අන්තිම කෙළවර සංස්කාර උපේක්ෂා ඥාන සෙව්වට එනකොට ඔහුගේ හිත මනාකොට සංසිඳෙනවා. අර්පණාවට පත්වනාමාගේ වෙනවා. අප්පිතෝවිය චිත්තං නිත්‍යං කරෝති කියලා විස්තර කළා කියනවා. ඔහුගේ හිතත් අර්පණාවට පැමිණුණා වගේම නිශ්චල භාවයටපත් වෙනවා. ඒ නිසා එහෙම ගිහිල්ලත් මාර්ගඵල ලබන්න පුළුවන් වෙන. එතන එක්කෙනා. ඊළඟට පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියලා. වෙන්වෙන් වශයෙන් මේ එක එක ධ්‍යාන උපදවාගෙන විදර්ශනා කළා රහත් වෙච්ච පුජ්‍යලු. ඒ ධ්‍යාන උපදවාගෙන මෙච්චර කාල සීමාවක් ධානයෙන් ඉන්නවා කියලා අදිෂ්ඨාන කළා ධානයේ ඉඳලා ඒකෙන් නැගී හිටලා ධානයේ නවත්තලා ඊළඟට විදර්ශනාවට බහින. එහෙම කළා විදර්ශනා ඥානය පහල කරගන්නම මාර්ග ඥාන පහල කරගන්න. මේ විදිහට එතන පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධාන බෙන් බෙන් වශයෙන් එහෙම උපදවාගෙන රාහත් වෙනවා. ඒ හතර දෙනායි සුද්ධ විදර්ශනා වශයෙන් මාර්ගයේ ගිහින් රහත් වෙන පුජ්‍යලයයි කියලා මේ ප්‍රඥා විමුක්ත පුජ්‍යලයන් පස් දෙනෙක් වෙනවා. මෙන්න මේ පුජ්‍යලය පස් දෙනා තමයි මේ ප්‍රඥා විමුක්ත පුජ්‍යලය කියලා. ඔවුන්ට මේ ධ්‍යාන තියෙනවා හතර දෙනෙකුට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියලා නමුත් අරූප ධ්‍යාන අෂ්ටවිමෝක්ෂය මොකක්වත් නැහැ මෙන්න මේ පුජ්‍යලයා ප්‍රඥා විමුක්ත පුජ්‍යල මේ ප්‍රඥා විමුක්ත පුජ්‍යලයත් දක්ෂිනාර්ථ පුජ්‍යලයි දක්ෂිනාවට සුදුසුයි. තම් තමන් යමක් පුද පූජා කරලා වැඳලා පුදලා තමන්ගේ බලාපොරොත්තු සඵල කර ගැනීමට ශක්තිය තියනා මේ පුද්ගලයාට. එයා තමයි පඤ්ඤා විමුක්ත පුද්ගලවයේ දෙවන්නේ. පතමාච පුද්ගලෝ කාය සක්ති මේ තුන්වෙනි පුජ්‍යලයා කාය සක්ති ඉදේකච්ච පුද්ගලෝ අට්ඨ විමුක්ඛේ කායේන පස්සිට්ඨා විහෙරති පඤ්ඤාය චස්ස දිස්සා ඒකච්චේ ආසවා පරික්ඛේනා හොන්ති අයං උච්චති පුද්ගලෝ කාය සක්ති මේ බුද්ධ ශාසනයේ ඇතම් පුජ්‍යලයක් අෂ්ට විමෝක්ෂ උපදාගෙන වාසය කරන අර කලින් කියාපු ධානා හතර ආකාසානං ඡායතනදී අරූප ඥාන හතර මේව උපදවාගෙන වාසය කරනවා. පඤ්ඤාය චස්ස දිස්සා ඒකච්චේ ආසවා පරික්ඛේනා හොන්ති. නුමනෙන් දැකලා ඇතම් ආශ්‍රම සේවය ඔක්කොම නෙමෙයි. ඇතම් ආශ්‍රව සේවන. පළමුව ධ්‍යාන ස්පර්ශේ ලබනම දෙවනම නිරෝධය ස්පර්ශය කරනවා කියන අර්ථයෙන් කාය සක්ඛ්‍ය කියලා කියනවා. මේ පුජ්‍යලයා අර කලින් කියාපු උජ්ජලය දෙන්නට වැඩිය වෙනස්. අෂ්ට විමෝක්ෂ උපදවා ගන්නවා. නමුත් ප්‍රඥාවෙන් දැකලා හිටන් ඒකච්චය සමාපදික්ක නාහොන්ති. අතම් ආශ්‍රව ධර්මයන් ප්‍රහේන වුණා වෙනවා. මේ පුජ්‍යලය 6 දෙනෙක් වෙනවා. ඒ කොහොමද සෝවාන් පලස්ත පුජ්‍යලය සකරදාගාමි මාර්ගස්ත පලස්ත අනාගාමි මාර්ගස්ත පලස්ත සහත් මාර්ග අෂ්ටකය. එතකොට 6 දෙක. මෙන්න මේ කාය ශක්තියේ පුජ්‍යලයා සෝවාන් පලස්ත පුජ්‍යලයාගේ ඉඳලා රහත් මාර්ගස්ත පුජ්‍යලයාට හය දෙනෙක් වෙනවා. මේ කාය ශක්ති පුජ්‍යලයත් පළමුවෙන් ධානයේ ස්පර්ශ කරලා ඊට පස්සෙව නිමන අවබෝධ කරනවා කියන තේරමෙන් කාය ශක්තිය අරන් කලින් කියාපු බුද්ධලයන් වගේම පඤ්ඤාය තස්ස දිස්වා ප්‍රඥාවෙන් දැකලා විදර්ශනා ප්‍රඥාවෙන් මාර්ග ප්‍රඥාව මෙන්න මේ ප්‍රඥාවෙන් දකින්න දැකලා ඒකච්චේ ආසවා පරික්ඛේනාන්ත ඇතම් ආශ්‍රව ප්‍රේණ වෙන කෙලස් කොටසක් ප්‍රේණ වෙනවා කියන තේරුම ඒ ප්‍රහීන වෙච්ච බුද්ධලයන්ට සම්බන්ධ වෙන්නේ සෝවාන් පලස්ත බුද්ධලය සකරදාගාමි මාර්ගත්ත පලස්ත බුද්ධලය අනාගාමි මාර්ගත්ත පලස්ත බුද්ධලය රහත් මාර්ගත්ත බුද්ධලය කියන හය දෙනා මෙන්න මේ පුජ්‍යලයා තමයි කාය සක්ඛි කියන්නේ. ඒ පුජ්‍යලයාත් දක්ෂිනාර්ථ පුජ්‍යලයේ කැටියට බුදුරජාණන් වහන්සේ දේශනා ඊළඟට කතමාච පුද්ගලෝ දිත්තප්පත්තෝ මේ දිත්තප්පත්ත පුද්ගලයා කියන්නේ කවුද? ඉදේකච්ච පුද්ගලෝ ඉදං දුක්ඛන්ති යතහ භූතං පජානාති අයං දුක්ඛ සමුදයති යතහ භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති එතකොට මේ දිත්තප්පත්ත කියන පුජ්‍යලයා චතුරාර්ය සත්‍ය ධර්මයක් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් යතහා භූතං පජානාති. සත්‍යාකාරයෙන් අවබෝධ කරගන්න. ඒ එක ලක්ෂණයක් තමයි දිත්තප්පත්ත බුද්ධලයා. තථාගත පවේදිතා චස්ස ධම්මා පඤ්ඤාය බෝධිත්තා හෝති වෝචරිත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ප්‍රඥාවෙන් දකිනවා ප්‍රඥාවෙන් මේ ධර්ම වල හැසිරෙනවා ඒකත් එක ලක්ෂණ. පඤ්ඤාය චස්ස දිස්වා ඒකච්චේ ආසනා පරික්ඛේනා හොන්ති. මේ පුජ්‍යලයත් ප්‍රඥාවෙන් දැකලා ඇතම් ආශ්‍රව ධර්මයන් ප්‍රහීන කරනවා. මේ පුජ්‍යලයත් අර කලින් කියාපු කාය ශක්ති පුජ්‍යලය වගේම සයාකාරයකට බෙදිලා සෝවාන් ඵලයට පැමිණි පුජ්‍යලය සකරදාගාමි මාර්ගයට ඵලයට පැමිණි පුජ්‍යලය අනාගාමි මාර්ගයට ඵලයට පැමිණි පුජ්‍යලය රහත් මාර්ගයට පැමිණි පුජ්‍යලයාගේ වශයෙන් මේ දිත්තප්පත්ත පුජ්‍යලයත් සයාකාරයකට බෙදී මෙතන අර කලින් කියාපු අෂ්ඨ විමෝක්ෂ ගැන කතාවක් නැහැ ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මනාකොට තත්ත්වාකාරයෙන් අවබෝධ කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයන් මනාකොට දකිනම ඒවා හිත හසුරුවන විදර්ශනා ප්‍රඥාවෙන් මාර්ග ප්‍රඥාවෙන් දැකලා ඇතම් ආශ්‍රව ප්‍රහීන කළා කොට සෝවාන් පලස්ත පුජ්‍යලයාගේ ඉඳලා රහත් මාර්ගස්ත පුජ්‍යලයා තෙක් මේ හය දෙනා තමයි මෙහි දිත්තප්පත්ත කුජලයට ඇතුළත් ඊළඟට කතමෝච පුද්ගලෝ සද්ධාවිමුක්තෝ ඒ ශ්‍රද්ධාවිමුක්ත පුජ්‍යලයා කියන්නේ කවුද? ඉදේකච්ච පුද්ගලෝ ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති අයං දුක්ඛ සමුදයති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝ නිරෝධෝති යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යතහ භූතං පජානාති අර කලින් කියාපු පුජ්‍යලයා වගේම මේ ශ්‍රද්ධා විමුක්ත පුජ්‍යලයා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සත්‍යාකාරයෙන් දකින්න. ඒ වගේම තථාගතත් පවේදිතේ තස්ස ධම්මා පඤ්ඤාය බෝධිත්තා හෝති බෝචරිත බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයන් නුවණින් හොඳට දැක්කද? පඤ්ඤාය චස්ස දිස්වා ඒකච්චේ ආසවා පරික්ඛේනා ප්‍රඥාවෙන් දැකලා ඇතම් ආශ්‍රව ප්‍රහීන වුණා. නෝතකෝ යතා දිත්තම් පත්තක් ඒ දිත්තප්පත්තස්ස ආශ්‍රව ප්‍රහේන වුණා වගේ නෙමෙයි. තියෙන එකයි. දිත්තප්පත්ත බුද්ධලයාට ආශ්‍රව ප්‍රහේන වුණා වගේ නෙවෙයි මේ ශ්‍රද්ධා විමුක්ත පුද්ගලයාට ආශ්‍රවයන් ප්‍රහාණය ඉතින් මේ පුජ්‍යලයන් දෙන්නා බැලුවහම එක gediyayi. නමුත් මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. දිට්ඨපත්ත පුජ්‍යලයා සද්ධා විමුක්ත වෙන්නේ නැහැ. සද්ධා විමුක්ත පුජ්‍යලයා දිට්ඨපත්ත වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ආගමනීය ප්‍රතිපදාව කියන්නේ. මේ දිත්තපත්ත පුජ්‍යලයා භාවනා ප්‍රතිපත්ති ධර්මයන් පුරාගෙන එනකොට වැඩි අමාරුවක් නැතුව අප්ප දුක්ඛේන අප්ප කසිරේන කෙලස් විස්කම්බණය කරන්න උට පුළුවන් වෙනවා මේ එක වෙනසක්. ඊළඟට ශ්‍රද්ධා විමුක්තිය බොහොම අමාරුවෙන් දුෂ්කරතාවයෙන් යුක්ත තමයි ඒ කෙලෙස් යටපත් කරගෙන විස්කම්බණය කරගෙන මේ දෙන්නගේ තියෙන වෙනස ඊළඟට මේ දිත්තප්පත්ත බොජ්ජලයාගේ මතු මාර්ග තුන සකටදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග තුනේදී විදර්ශනා ඥානය ඊට තියුණුම ශූරව ප්‍රසන්නව පවතින ශ්‍රද්ධා විමුක්ත පුජ්‍යලයාගේ හැම සියුණුම ශූරව ප්‍රසන්නම පවතින්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කාරණා වලින් තමයි ශ්‍රද්ධායමක්ත පුජ්‍යලයයි දිත්තප්පත්ත පුජ්‍යලයයි වෙනස් වෙන්නේ. නැත්නම් ඒ දෙන්නගේ මාර්ගයේ වශයෙන් දෙන්නම චතුරාර්ය සත්‍ය ධර්මයන් තත්වාකාරයෙන් දකිනවා. දෙන්නම බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයන් නුවණින් මනාකොට තේරුම් ගන්න. දෙන්නම අතම් කෙලෙස් ආශ්‍රව ප්‍රහාණය කරන. ඒ අතින් සමානයි. මේ පස්ච කියා දුන්න කාරණය තමයි අසමානයි. දිත්තප්පත්ත පුජ්‍යලයා බොහොම ලේසියෙන් කෙලෙස් යටපත් කරගෙන එනවා ශ්‍රද්ධා විමුක්තිය අමාරුවෙන් කෙලෙස් යටපත් කරගෙන එනවා දිත්තප්පත්ත පුජ්‍යලයාගේ සතරදාගාමී අනාගාමී අරහත් කියන මේ මාර්ග ඥාන තුන තියුණුව ශූරව පහළ වෙනවා ශ්‍රද්ධාමත්ත පුජ්‍යලයාගේ හැම පහළ වෙනවා මෙන්න මේකයි තියෙන බෙලක් ඉතින් මෙන්න මේ පුජ්‍යලයා තමයි ශ්‍රද්ධා විමුක්ත පුජ්‍යලයා කියලා. ඒ පස්වෙනි පුජ්‍යලයා. ඊළඟට කතමෝච පුද්ගලෝ ධම්මානුසාරී යස්ස පුද්ගලස්ස සෝතාපට්ඨ ඵල සත්‍ය කිරියාය පටිපන්නස්ස පංචින්ද්‍රියං අදිමත්තං හෝ පඤ්ඤා වාහේ පඤ්ඤා පොබ්බංගම හරිය මග්ගං බාවේ අයං උච්චති පුද්ගලෝ ධම්මානුසාරි සෝතාපට්ටි ඵල සත්‍ය කිරියාය පටිපන්නෝ පුද්ගලෝ ධම්මානුසාරි ඵලේතිත දිට්ඨප්පට්ඨ මේ ධම්මානුසාරේ පුද්ගලයා ඇතම් පුජ්‍යලයක් සෝතාපට්ටි ඵල සත්‍ය කිරියාවේ පටිබන්නා සෝවාන් ඵලයට පැමිණෙන්න කියලා ප්‍රතිපත්ති ධර්මයන් පුරාගෙන යනකොට පඤ්ඤේන්ද්‍රයන් අදිමත්තං එයාගේ ප්‍රඥා ඉන්ද්‍රිය අදිමාර්ථ වෙනවා. ඒ කියන්නේ වැඩිපුර පිහිටනවා. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. එයින් ප්‍රඥා නැමැති ඉන්ද්‍රිය වැඩිපුර වැඩිමනස්ථාකාරයකින් පිහිටනවා. පඤ්ඤා වාහි පඤ්ඤා පුබ්බං. ආර්ය මග්ගම් භාවේ. එයා ප්‍රඥාව පූර්වාංගම කොට ආර්ය මාර්ගයේ ගමන් කරනවා. අර පඤ්චේන්ද්‍රිය කියලා කලින් කිව්වේ ඒකයි. පඤ්චේන්ද්‍රියන් අදිමත්තං හොති කියලා. ප්‍රඥාව පූර්වාංගම කොට ආර්ය මාර්ගයේ වඩනවා. මේ සෝවාන් මාර්ගඵලයට පත් වෙන්න කියලා ප්‍රතිපදාව පුරාගෙන යනකොට එයාගේ ප්‍රඥා නැමැති ඉන්ද්‍රිය බලවත් වෙනවා. අදිමත්තං හොති කියලා තිබුණේ ඒක. එයාගේ සෝවාන් මාර්ගය ප්‍රඥාව පූර්වාංගම ප්‍රඥාව පූර්වාංගම එයා සෝවාන් මාර්ගය වඩනවා. අයං වච්චති පුද්ගලෝ ධම්මානුසාර මෙන්න මේ පුද්ගලයා තමයි ධර්මානුසාරී කියලා කියන්නේ. සෝතාපට්ටි ඵල සත්‍ය කිරියාය පටිපන්න පුද්ගලෝ ධම්මානුසාර. ධම්මානුසාර. සෝවාන් ඵල උපදවා ගැනීමට පිළිපන් පුද්ගලයා ධම්මානුසාරී වෙනවා. ඵලයතිතෝ දිට්ඨම්පත්. ඵලයේ පිහිටියාම දිට්ඨම්පත් බවට පත් වෙනවා. මේ පුජ්‍යලයා සෝන් මාර්ගස්ත පුජ්‍යල. මෙතනම කියුවා සෝතාපට්ටි ඵල සත්‍ය කිරියාවේ පටිපන්නෝ පුද්ගලෝ ධම්මානුසාරී. ඒ සෝවාන් මාර්ගය පාල කර ගැනීමට පිළිපන් පුජ්‍යලයා ධම්මානුසාරය. ඵලේතිතෝ දිට්ඨප්පත්ත. ඒ දේශනායම කියුවා ඵලේ පිහිටියාම යා දිට්ඨප්පත්ත. කොට ධම්මානුසාරයේ පුජ්‍යලයා වෙන්නේ කවුද? ප්‍රඥාව පූර්වාංගම කොට එයා මේ මගේ ගමන් කරනවා. සෝතාපට්ටි ඵල සත්‍ය ක්‍රියාවේ ප්‍රතිපන්න කියලා තියෙන්නේ. සෝවාන් ඵලය උපදවා ගැනීමට මේ මාර්ගයේ ගමන් කරනවා. ඒ ගමන් කරන පුජ්‍යලයාගේ පඤ්ඤේන්ද්‍රයන් අදිමත්තන් වූ ප්‍රඥා නැමැති ඉන්ද්‍රිය අධිමාත්‍ර වෙනවා බලවත් වෙනවා. පඤ්ඤා පුබ්බංගමං අරිය මග්ගං භාවේ. ප්‍රඥාව පූර්වාංගම කොට ආර්ය මාර්ගයේ වඩනවා. අන්න එයා තමයි ධම්මානුසාරී සෝතාපට්ටි ඵල සත්‍ය කිරියායි පටිපන්නා පුද්ගලෝ ධම්මානුසාරි ඵලේතිතෝ දිට්ඨප්පට්ටි. එතකොට මේ ධම්මානුසාරය කියන්නේ සෝවාන් මාර්ගයේ පිහිටි පුද්ගලයා. සෝවාන් මාර්ගස්ත පුද්ගලයාට කියනවා ධම්මානුසාරී. ඵලයටපත් කරනහම දිට්ඨප්පක්ඛ වෙනවා. ඒකට මෙතන පුජ්‍යලයන් දෙන්නයි. සෝවාන් මාර්ගයේ ඉන්න තාක්කල් ඒ තාක්කල් මේ පුජ්‍යලය ධම්මානුසාරයි. සෝවාන් ඵලයටපත් වෙනෑන් පස්සේ දිට්ඨප්පක්ඛ වෙනවා. මේ හත් වෙනි පුජ්‍යලය. මේ 6 වෙනි පුජ්‍යලය. මේ පුජ්‍යලයා දක්ෂණීය පුජ්‍යලයේ දක්ෂිනාවට සුදුසි ධම්මානුසාරී පුජ්‍යල කතමාච පුද්ගලෝ සද්ධානුසාරී සද්ධානුසාරී පුජ්‍යලය කියන්නේ කවුද යස්ස පුද්ගලස්ස සෝතාපට්ඨි ඵල සත්‍ය කිරියාය ප්‍රතිපන්නස්ස සද්ධේන්ද්‍රයන් අධිමත්තං සද්ධා වාහි සද්ධා පුබ්බංගමං අරිය මග්ගං භාගය අතම් පුජ්ජලේක සෝවාන් මාර්ගඵලයට පත් වීම සඳහා ප්‍රතිපත්ති ධර්මයන් පුරනවා. ඔහුගේ සද්දේන්ද්‍රියං අදිමත්තං ශ්‍රද්ධා නැමැති ඉන්ද්‍රිය අදිමාත්‍ර වෙනම බලවත් වෙනවා. යන සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. සද්ධා ඉන්ද්‍රිය බලවත් වෙනම මේ පුජ්‍යලයා සද්ධානුසාරය කියන්නේ ඒකයි. සද්ධා පුබ්බංගමං අරිය මග්ගං භාවේ. එයා ආර්ය මාර්ගයේ වඩනකොට ශ්‍රද්ධා පූර්වාංගමය. ශ්‍රද්ධාව පෙරකොට පෙරට කොට තමයි මේ ආර්ය මාර්ගයේ වඩන්නේ. අයං බුච්චති පුද්ගලෝ සද්ධානුසාර මෙන්න මේ පුජ්‍යලයා තමයි සද්ධානුසාරේ පුජ්‍යලයා කියන්නේ සෝතාපට්ටි ඵල සත්‍ය කිරියාය පටිපන්නව පුද්ගලෝ සද්ධානුසාරේ ඵලේතිතෝ සද්ධාවිමෝ දැන් මේ කියාපු හත්වෙනි පුජ්‍යලයා සෝවාන් මාර්ගයට පැමුණුනහම සද්ධානුසාරේ පුජ්‍යලයක් වෙනවා. සෝවාන් මාර්ගයේ ඵලේතික සද්ධායනක්. ඵලයට පැමුණුනහම අර පස්වෙනුව කියාපු ශ්‍රද්ධා විමුක්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේක තමයි මේ පුද්ගලයාගේ වෙනස. දැන් ධම්මානුසාරේ පුද්ගලයාත් මාර්ගස්ත අවස්ථාවේදී ධම්මානුසාරී වෙනවා. ඵලයට පමුණුනහම දිට්ඨප්පත් වෙනවා. මේ වෙනස හිතිනවා. මේ සද්ධානුසාරේ පුද්ගලයාත් ශ්‍රද්ධා පූර්වාංගම කොට ආර්ය මාර්ගයේ වඩනවා ඒ මාර්ගස්ථාවස්ථාවේදී සද්ධානුසාරී වෙනවා ඵලයට පමුණුනාට පස්සේ ශ්‍රද්ධා විමුක්ත වෙනවා මෙන්න මේකයි මේ දෙන්නගේ තියෙන වෙනස දැන් මේ පුජ්‍යලයන් අධ්‍යනා පිළිබඳවම විස්තර කළා. බුදුරජාණන් වහන්සේ වදාළේ පුජ්‍යලයන් දක්ෂිනාර පුජ්‍යලයන් හත් දෙනෙක් ඉන්නම කියලා. දැන් මේ පුජ්‍යලයන් හත් දෙනා පිළිබඳවම කෙටියෙන් කියලා දෙන්න. භූත භාග විමුක්තෝ පඤ්ඤා විමුක්තෝ කාය සක්ඛි දිත්තප්පත්තෝ සද්ධා විමුක්තෝ ධම්මානුසාරේ සද්ධානුසාරේ ඒ පුජ්‍යලයන් ඒ ආකාර නම් ලබන්නේ කෙසේද කියලත් මේ විස්තරයේදී කියලා දෙනවා. මේ හද්දනා අතරේ සියලම කෙලසින් නැසූ රාතන් වහන්සේලා ඉන්නම අනිකුත් ආර්ය ශ්‍රාවකයන්ොත් ඉන්නවා. මේ හැමදෙනාම දක්ෂිනාවට සුදුසුයි. බුදුරජාණන් වහන්සේ විවිධාකාරයෙන් මේ සත්‍යයන් බෙදා වදාරනවා. උන්වහන්සේගේ මහා ප්‍රඥාව හේතු කොටගෙන මේ විදිහට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ සමස්තයක් වශයෙන් ගත්තාම මේ නෛර්යානික බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති ධර්මයන් පුරලා රහත් බවටපත් වෙනම එතකොට සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මේ ආර්ය භාවයට පත් වෙනවා. කොහෙන් බෙදලා බැලුවත් මේ පුජ්‍යලයන් තමයි බෙදී යන්නේ. මේ පුජ්‍යලයන්ගේ වෙනස පවතින්නේ මොකද? ඒ තමන් ගෙන යන ප්‍රතිපදාවන් දැන් සමහර කෙනෙක් අෂ්ඨ විමෝක්ෂය උපදවාගෙන විදර්ශනා කළා රහත් වෙනම සමහර කෙනෙක් අෂ්ඨ විමෝක්ෂය උපදවන්නේ නැතුව විදර්ශනා භාවනා කළා රහත් වෙනවා එක එක ආකාරයෙන් උන්වහන්සේලා මේ රහත් බවට පත් වෙනවා ඒ විතරක් නෙමෙයි තව ඇතම් රහතන් වහන්සේලාට 이르දි ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් පංච අභිඥා කියන ඒවා ඒවා උපදවාගෙන රහත් වෙනම සමහර රහතන් වහන්සේලා ප්‍රතිසම්බිදා සහිතව රහත් වෙනම මේවා මේ විවිධාකාරයෙන් තියෙනවා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මේ වෙනත් ආකාරයකට පුජ්‍යලයන් හත් දෙනෙක් බෙදා වටිනවා. මේ පුජ්‍යලයන් හත් දෙනා දක්ෂිනාර්හ පුජ්‍යලයන් ඇටියට දේශනා මේ බෙදාමදාල පුජ්‍යලයන්ට ඇතුළත් නොවන තවත් දක්ෂිනාර්ථ පුජ්‍යලයන් ඉන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ පුජ්‍යලයන් එක් ආකාරයකට බෙදා දේශනා කළා. විවිධාකාරයෙන් මේ පුජ්‍යලයන් බෙදලා දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ පින් උතුම්ට මෙතෙක් කියා දුන්න මේ සප්ත පුජ්‍යලයන් පිළිබඳ යම් කිසි වටහීමක් ඇති වෙන්නට ඒ පුජ්‍යලයන් කෙසේ වෙතත් මේ බුද්ධ ශාසනයේ සමාධි විදර්ශනා භාවනා කරගෙන යනවනම් තමන්ගේ සහජ නුමන කියනමනම් ඒ තමන් ගෙන යන ප්‍රතිපදාවෙන් ප්‍රතිඵල විපාක ලබන්නට පුළුවන්. ඒ නිසා මේ නෛර්යානික බුද්ධ ශාසනයේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ පුජ්‍යලයන් බවට පත් වෙන්නට වෑයම් කරන්නට. ඒ අෂ්ට විමෝක්ෂාදිය නැති වුණත් යටත් පිළිතේ මේ සෝවාන් බවටවත් පත් වෙන්න පුළුවන්කම ලැබුණොත් ඒක මේ ජීවිතයේ ලොකම ජයග්‍රහණය. අන්න එතන පතාගෙන තමයි මේ ප්‍රතිපත්ති ධර්මයන් පුරන්නට. ඒ නැවතුම් පළට ගියාට පස්සේ එතනින් එහාට අනිවාර්යයෙන්ම යනවා. ඒ නිසා අපේ ඉලක්කය විය යුත්තේ කවදා හරි කොයි අවස්ථාවක හරි සෝවාන් බවට පත් වෙනවා කියන එකයි. මෙතෙක් වේලා මේ පින්වතුන්ට මේ පුජ්‍යලයන් හත් දෙනෙක් පිළිබඳව කාරණා ටිකක් කියා දෙනවා. මේවා තවත් විස්තර තියෙනවා ඉතින් එහෙම විස්තර කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. දීර්ඝ කාලයක් ගත වෙන නිසා මේ සියාදුන්නු කාරණාටික වුණත් තමන්ට හිතට ගන්න ප්‍රමාණවත් වෙනවා මේ මේ වගේ ප්‍රතිපත්ති ධර්මයන් කරලා මේ බුද්ධ ශාසනයේ මේ විදියට ගුණ ලබන්න පුළුවන් කියලා මේ අයට හිතා ගන්න පුළුවන්. එහෙම හිතාගෙන නිකම් ඉන්න නෙමෙයි. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව පිළිපදින්නට. එහෙම පිළිපැද්දාම මේ නෛර්යානික බුද්ධ ශාසනයේ අනිවාර්යයෙන්ම ප්‍රතිඵලයක් ලැබෙනවා. තමන්ගේ බලාපොරොත්තුව තියාගෙන ප්‍රතිපත්ති ධර්මයන් කරන්න. කොයි අවස්ථාවක හරි කවදා හරි ප්‍රතිඵලය ලැබෙනවා. අන්නේ බලාපොරොත්තුෙන් තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති ධර්මයන් පුරන්නට ඕනේ. දැන් ඉතින් සෑහෙන වෙලාවක් ධර්ම ශ්‍රවණය කළා හැමදෙනාම ඉතා හොඳින් බණ ඇහුවා ධර්ම ශ්‍රවණය කිරීමත් වටිනා කුසලයක් හිත තැම්පත් වෙනම බණ අහනකොට ඉතා වටිනා කුසල් අයිති වෙනවා ඒ කුසල ධර්මයන් සමන්ත ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීමට උපකාර වෙනවා ඒ වගේම තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගෙන කවද හරි මේ වදාළ ඒ පුජ්‍යලාදි වශයෙන් ඒ මාර්ගස්ත පලක්ත தത്വයට පත් වෙලා අනිවන් ආબોධ කර ගැනීමට උපනිස්සරට ඒ නිසා හැමදෙනාම මේ ධර්මයට අනුවත් තවදුරටත් හිතලා බලලා සමාධි දර්ශනා වඩලා තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට වීර්ය වඩන්නට